අද දවසේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වී සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සහ පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සති 11ක් මුළුල්ලේම අපි සාකච්ඡා කරන්නේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳවයි. අද එහි 12 වෙනි සතිය. ඊට පසුගිය කාලවකවානුව තුළ අපි බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳ මුලින්ම අපි පැහැදිලි කළා ඒ බෝධිපාක්ෂික ධර්ම 37 පරමාර්ථ ධර්ම වශයෙන් 14ක් වන බවත් එහෙම වෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම කරුණු පහ අවස්ථා ගණනාවක යෙදෙන නිසා බවත් පැහැදිලි කරලා ඒ අවස්ථා බොහොමයක යෙදෙන චෛතසික ධර්ම ටික අපි මූලික වශයෙන් පැහැදිලි කරගත්තා. ඉන්නතරව පසුගිය සතියේ අපි කතා කළේ එක් අවස්ථාවක පමණක් යෙදෙන චෛතසික ධර්ම. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී එක අවස්ථාවක පමණක් යෙදෙන චෛතසික. එතකොට එහෙම කරුණු තුනක් ගැන අපි කතා කළා. චිත්තචෛතසික ධර්මයන් පිළිබඳ ඡන්ද, චිත්ත, ප්‍රීති කියන කරුණු. එතකොට ඡන්ද, චිත්ත දෙකම ඉද්ධිපාද ධර්ම හැටියට ඡන්ද ඉද්ධිපාදයේ චිත්ත ඉද්ධිපාදයේ හැටියට තමයි එක් අවස්ථාවක් බැගින් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ක්‍රියාත්මක ඊළඟට ප්‍රීති චෛතසිකය ප්‍රීති සම්බොජ්ජංගය හැටියට තමයි බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඒ ප්‍රීති නැමැති චෛතසිකය එහෙම නැත්නම් ඒ පරමාර්ථ ධර්මය එක් අවස්ථාවක යෙදේ. ඊළඟට තව අපිට ඉතිරිව තියෙනවා සාකච්ඡා කරන්න පස්සද්දී తත්‍රමජ්ජතත විතර්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ චෛතසික 6 පිළිබඳ. එතකොට පස්සද්ධිය සහ තත්‍රමජ්ජතත පස්සද්ධිය කියලා කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය තත්‍රමජ්ජතතා කියලා කියන උපේක්ඛා සම්බොජ්ජංගය ඊළඟට විතක්ක චෛතසිකය කියලා කියන්නේ e, සම්මා සංකප්පය ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් යෙදෙන්නේ අරෂ්ඨාංග මාර්ගයේ ඒ නම් වලින්ම හැඳින්වෙන විරති චෛතසික 3. එතකොට මේ කර්ම 6 තමයි අපිට තව සාකච්ඡා කරන්නට තියෙන්නේ අද දවසේ හැකි ප්‍රමාණයකින් මේ පරමාර්ථ ධර්ම පිළිබඳව අපි පැහැදිලි කරගන්නට උත්සාහ කරමු. එතකොට මේ සතියේ අපිට නිම කරන්නට නොහැකි වුණොත් ලබන සතියේ ඉදිරි කොටස නිමාවටපත් කරලා අපට අලුත් මාතෘකාවකට ඊළඟ සතියේ ඉඳලා අවතීන වෙන්නට අවස්ථාව තියෙනවා. එතකොට අලුත්ෙන් අපි කතා කළ යුතු මාතෘකාවක් පිළිබඳවත් අපේ ස්වාමින් වහන්සේලාට සහ අනිත් අයට යම්කිසි අදහසක් තියෙනවා නම් සිහිපත් කරන්නට පුළුවන්. එතකොට පසුගිය කාලවක වගේ දිගින් දිගටම අපේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ තමයි මේ මේ මාතෘකා කියලා උන්වහන්සේ සොයලා බලලා කල්පනා කරලා අපිට යෝජනා කරන්නට ඉදුනේ උන්වහන්සේගෙත් අදහස් විමසලා බලලා අපේ මේ බෝධිපාක්ෂික ධර්ම කතාවෙන් පස්සේ ඊළඟට යොදා ගන්න මාතෘකාව කොමක්ද කියලා තීරණය කරගනිමු. එවනම් අද දවසේ අපේ බෝධිපාක්ෂික ධර්මයන්හි එක් අවස්ථාවක පමණක් යෙදෙන ඉතිරි චෛතසික ධර්ම හයෙන් අද දවසට හැකි ප්‍රමාණයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙමු. එතකොට අපිට අද දවසේ තියෙන පළමු කාරණේ තමයි පස්සද්ධිය. පස්සද්ධිය කියලා කියන්නේ කොමක්ද? ඒතර පස්සද්ධි සම්බොජ්ජංගයක් හැටියට තමයි පස්සද්ධිය ගැන කතා කරන්නේ. එතකොට මේවා ටිකක් ගැඹුරු කාරණා නිසා අපි විශේෂයෙන් පහුගිය සතිය වගේම අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව රචනා කරලා තියෙන අභිධර්මයේ මූලික කරුණු කියන ඒ ධර්ම ග්‍රන්ථයේ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරයට ඒ කාරණාව ටිකක් විමසලා බලලා ඊට පස්සේ සාකච්ඡා කිරීම සුදුසුයි කියලා හිතනවා. පස්සබ්දි කියන චෛතසිකය පරමාර්ථ ධර්ම හැටියට අවස්ථා දෙකක යෙදෙනවා. කාය පස්සද්දේ සහ චිත්ත පස්සද්දේ වශයෙන්. එතකොට ඒක චෛතසික දෙකක්. ඊට මේ චෛතසික දෙක ඇතුළත් වෙන්නේ සෝබන සාධාරණ චෛතසික කියන ඒ චෛතසික ධර්ම වලට තමයි ඇතුළත් වෙන්නේ. ඒතර සෝබන සාධාරණ චෛතසික කියලා කියන්නේ සියලුම කුසල් සිත්වල අනිවාර්යෙන් යෙදෙන චෛතසික ධර්ම. එතකොට ඒ බඳු චෛතසික ධර්ම 19ක් දැක්වෙනවා අභිධර්මයේ. එතකොට මේ චෛතසික 19 එහෙම නැත්නම් 19 කියලා ඒක දහම් පොත්පත්වල කියවෙන 19ක් කියලා කියන්නේ 19ක් 20 20ට එකක් අඩු ප්‍රමාණය. එතකොට මේ චෛතසික 19 සියලුම කුසල් සිත් වලට සාධාරණ නිසා ඒවා සෝමන සාධාරණ කියලා හඳුන්වනවා. එතකොට අපි මීට ඉහතදී ඒවෙන් යම් යම් චෛතසික ධර්ම ගැන කතා කළා. සද්ධාව සෝබන සාධාරණ චෛතසිකයක්. ඊළඟට සතිය ගැන අපි කතා කරනකොට විශේෂයෙන් කතා කළා සෝබන සාධාරණ චෛතසිකයක්. ඊළඟට හිරි ඔත්තප්ප දෙක. පව්කම් කිරීමට ලැජ්ජාව සහ පව්කම් කිරීමට බිය. එතකොට මේ දෙක සෝබන සාධාරණ චෛතසික දෙකක්. ඊළඟට අලෝභය සහ අද්වේෂය අපි නිතර කතා කරනවා කුසල ධර්මයන් පිළිබඳව කතා කරනකොට ත්‍රි හේතුක සහ ද්වි හේතුක කියලා. එතකොට ත්‍රි හේතුක වෙන්නේ අමෝහයත් එකතු වුනහම ද්වි හේතුක කුසල් හැටියට තමයි අවශේෂ සියලුම කුසල්. ඒක හේතුක කුසල් කියලා නැහැ. අලෝභ ද්වේෂ මෝහ කියන කුසල හේතු තුනෙන් අනිවාර්යෙන් කුසල හේතු දෙකක් සෑම කුසල් සිතකම යෙදෙනවා. ඒ තමයි සෝබන සාධාරණ කුසල චෛතසික දෙක වන අලෝභය සහ අද්වේෂය. එතකොට මේ දෙක සියලුම කුසල් වල යෙදෙන. ඊළඟට මේ අපි ඊළඟට කතා කරන්න යන උපේක්ඛාව හැටියට කතා බහ කරන తත්‍ර මජ්ජත්තතාවයත් සෑම කුසල් සිතකම යෙදෙන චෛතසික ධර්මයක් අපි ඒක දෙවෙනුවට කතා කරනවා. දැන් අපි මුලින්ම පැහැදිලි කරගන්න මේ පස්සද්දි චෛතසිකය. එතකොට පස්සද්දි චෛතසිකය චෛතසික දෙකක් හැටියට ක්‍රියාත්මක වෙනවා කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි වශයෙන්. මෙතන කාය කියලා හඳුන්වනකොට දැන් හුඟක් සමහර ස්වාමීන් වහන්සේලා පවා ධර්ම දේශනා කරනකොට කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන දෙක කයේ සැහැල්ලුව සහ සිතේ සැහැල්ලුව කියලා තමයි පැහැදිලි කරන්නේ. ඒක චෛතසික ධර්ම කතාවේදී ඒක නිවැරදි නෑ. කයේ සහ සිතේ සැහැල්ලු බවක් ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන්. කායික සැහැල්ලුවක් අපට අවශ්‍යයි. එතකොට ඒ කායික සැහැල්ලු බව ඇති කරන්නේ රූප ධර්මවලින්, චෛතසික ධර්මවලින් නෙමෙයි. එතකොට මෙතන මේ චෛතසික කතාවේදී පස්සද්දී චෛතසිකය කියලා හඳුන්වන්නේ සිත සහ චෛතසික ධර්මයන් සැහැල්ලු කරන ගුණයයි. එතකොට රූප ධර්මයන් සැහැල්ලු කරන ගුණය වෙනයි ඒව රූප කලාප මෙතන කතා කරන්නේ සිත සහ චෛතසික ධර්මයන් වලෙහි සැහැල්ලු බව ඇති කරන පස්සද්ධිය පිළිබඳ. ඒක තමයි චෛතසික ධර්මයක් හැටියට අපිට දිනු කළ යුතු බෝධිපාක්ෂික ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට අපි දිනු කරන්නේ මානසික ගුණාංගයයි. එතකොට මේ ගුණාංගයේහි මෙතන කායපස්සද්දි කියලා කියන්නේ චෛතසික ධර්මයන් පිළිබඳ සැහැල්ලු බව. ඒක මහානායක හඳුරු මේ විදිහට පැහැදිලි කරනවා. කාය යනු සමෝහය යන අර්ථය දෙන වචනයකි. මෙහි එයින් කියවෙන්නේ සෝබන චිත්ත සංප්‍රයුක්ත චෛතසික සමෝහය. එතකොට දැන් මේ සෝබන සිත්වලනේ මේ චෛතසික දෙක යෙදෙන්නේ. පස්සද්දි චෛතසික දෙක. එතකොට ඒ සෝබන සිත් තුළ යෙදෙන චෛතසික සමූහය තමයි මෙතන සෝබන සිත් කියලා කියන්නේ කුසල් සිත්. ඒ කුසල් සිත් තුළ යෙදෙන චෛතසික සමූහය තමයි මෙතන කාය කියලා හඳුන්වන්නේ. මෙහි චිත්ත යනුවෙන් කියවෙන්නේ සිත් සියල්ලම නොව සෝබන චිත්තය. තොර චිත්තපස්සද්ද කියන තැන සියලුම සිත් එහෙම නැත්නම් සිත් 89ම ගැනෙන්නේ කුසල සිත් ටික විතරයි මෙතන ගැනෙන්නේ. සෝභන සිත් කියලා කිව්වේ කුසල් සිත්. ඒ මොකද ඒ කුසල් සිත්වල පමණයි මේ පස්සද්දි චෛතසිකය යෙදෙන්නේ. සෝභන සාධාරණ චෛතසික ධර්මයක් නිසා. එතකොට පස්සද්දි අනුවෙන් කියවෙන්නේ චිත්ත චෛතසිකයන් නොසන්සුන් කරන ඖද්ධත්‍යාදී ක්ලේශයන් නිසා ඇතිවන දාහයාගේ සංසිඳීම සංසිඳීමය. ඒ එක්තරා මානසික ශාන්ත සීතල ස්වභාවයකි. කායපස්සද්ධිය යනෝ ශෝභන චිත්ත සංප්‍රයුක්ත චෛතසික සමූහයේ සංසුන් භවය. හෙවත් ශෝභන චිත්ත සංප්‍රයුක්ත චෛතසික සමූහය සංසිඳවන ශාන්ත සීතල ස්වභාවය. එතකොට පස්සද්දි කියලා මෙතන හඳුන්වන්නේ ඒ සැහැල්ලු බව කියලා අපි සරලව ඒක අර්ථ විග්‍රහ කරගන්නවා. කාය පස්සද්දි කියලා කියනකොට අර කුසල් සිත්වල යෙදෙන චෛතසික ධර්ම සමෝහය සැහැල්ලු කරන, ශාන්ත කරන, සිසිල් කරන ගුණය. එතකොට ඒක උද්දච්ච චෛතසිකයට ප්‍රතිවිරුද්ධයි. උද්දච්චයෙන් කරන්නේ මනසේ සැලෙන ගතිය, කම්පනය. ඒකෙන් යම් දාහයක් ඇති කරනවා. දැන් අපේ මනස වික්ෂිප්ත වුනහම යම් කරුණක් පිළිබඳව කලබල වුනහම අපේ මනසට සහනයක් නැහැ, සැහැල්ලු බවක් නැහැ. ශාන්ත බවක් නැහැ, සිසිල් බවක් නැහැ. එතකොට මනස නිරන්තරයෙන් අර දියෙන් ගොඩ දාපු මත්සෙක් වගේ ගැහෙන්න, සැලෙන්න ගන්නවා, වික්ෂිප්ත වෙන්න ගන්නවා. එතකොට ඒක මහ බරක්, ඒක මහ පීඩාවක් සිතට. එතකොට අන්න ඒ විදිහට සිත කලම්බන ගතිය සංසිඳවලා සිත ශාන්ත සීතල නිවුණු ගතියකටපත් කරනවා ඒ ගුණය තමයි මේ පස්සද්ධිය තුල තියෙන. ඒතොර කාය පස්සද්ධි කියන්නේ චෛතසික ධර්මයන්. කුසල් සිත් තුළ එදෙන චෛතසික ධර්මයන් ඒ විදිහට ශාන්ත සීතල ස්වභාවයටපත් කරන සංසුන් කරන ගුණය, සංසිඳන ගුණය. ඊළඟට චිත්ත පස්සද්ධියનો සෝභන චිත්තයාගේ සංසුන් බවය. ඒතොර චිත්ත කියලා කියන්නේ සිත, කාය කියලා කිව්වේ චෛතසික ධර්ම. එතකොට සිත සහ චෛතසික ධර්ම වෙන වෙනම නෙමෙයි සිතෙහිම තමයි චෛතසික ධර්ම යෙදෙන්නේ. සිතේ හටගන්න ගුණාංග තමයි චෛතසික කියලා හඳුන්වන්නේ. එතකොට මේ පස්සද්ධිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්මයි. එතකොට කායපස්සද්ධි චිත්තපස්සද්ධි කියන දෙආකාරයෙන් චෛතසික ධර්ම දෙකක් හැටියට මේ ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. එක් චෛතසිකයකින් අර චෛතසික ධර්ම ටික සංසිඳවනවා අනිත් පස්සද්ධි චෛතසිකය විසින් අර සිත සැහැල්ලු කරනවා එහෙම නැත්නම් සිත සංසිඳවන ගුණයටපත් කරනවා එතකොට සිතත් චෛතසිකත් එකටම ක්‍රියාත්මක වෙන්නේ නමුත් සිත තමයි ප්‍රධාන ප්‍රවාහය ඒ සිතේ ක්‍රියාත්මක වෙන ගුණාංග තමයි චෛතසික කියලා හඳුන්වන්නේ. එතකොට මේ අංශ දෙකම ප්‍රධාන ප්‍රවාහයත් එහි යෙදෙන ගුණාංගත් කියන මේ දෙපසම සංසිඳවන ශාන්ත සීතල ස්වභාවයට පත් කරන චෛතසික ධර්ම දෙකක් හැටියට තමයි මේ පස්සද්ධිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පස්සද්ධි චෛතසික දෙකම එකටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. කාය පස්සද්ධිය වෙනම චිත්ත පස්සද්ධිය වෙනම නෙමෙයි. මොකද චිත්තචෛතසික ධර්මයන් එකට යෙදෙන නිසා මේ චෛතසික ධර්ම දෙකම එකට ක්‍රියාත්මකයි. ඒ නිසා බොජ්ජංග ධර්ම කතාවේදී මේක දෙකක් හැටියට නෙමෙයි පස්සද්ධි සම්බොජ්ජංගේ හැටියට එක ධර්මයක් හැටියට. එතකොට ඒක ධර්මයේ ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම දෙකක සහයෝගය ලැබෙනවා. එතකොට බොජ්ජංග ධර්ම හැටියට වැඩෙනකොට මේ කියන සැහැල්ලු බව, සංසිඳුණු බව සිතට අවශ්‍යයි. එහෙම නැතුව වික්ෂිප්ත වෙන, කැළඹෙන ගතිය තුල නිවන අරමුණු කරමින් ಗುಣ වඩන්න විදර්ශනා වඩන්න පහසු නැහැ. ඒ නිසා බොජ්ජංග ධර්මයක් හැටියට විමුක්තිය ඉලක්ක කොටගෙන ಗುಣ වඩනකොට අනිවාර්යයෙන්ම මේ චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව අවශ්‍ය වෙනවා. ඒතර එය තමයි පස්සද්ධි සම්බොජ්ජංගයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. අපි බොජ්ජංග ධර්ම ගැන බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා. බොජ්ජංග ධර්මයන්හිදී ප්‍රධානම ලක්ෂණය තමයි අර නිවන ඉලක්ක කරන ගතිය. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් විවේක නිශ්චිතව ඊළඟට විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව සහ වස්සග්ග පරිණාම කියන මේ ගුණාංග වලින් යුක්ත වෙනවා. එතකොට මේ ගුණාංග හැම එකකින්ම අදහස් කරන්නේ නිවන අරමුණු කරන, නිවන ඉලක්ක කරන, නිවන දෙසට නැඹුරු වුණු යොමු වුණු නිවන දෙසට හැරුණු ගතිය තමයි ඒ ගුණාංග වලින් පැහැදිලි කරන්නේ. එතකොට නිවන දෙසට යොමු වෙලා නිවන ඉලක්ක කොටගෙන ಗುಣධම් වැඩිීමේදී ඒ චිත්තචෛසික ධර්මයන් සැහැල්ලු කරන ගුණය තමයි මේ පස්සද්දි සම්බොජ්ජංගේ හැටියට වර්ධනය වෙන්නේ. එතකොට දැන් බොජ්ජංග ධර්ම කතාවේදී මේක නිවන ඉලක්ක කොටගෙන ඇති වෙන්නේ. නමුත් කායපස්සද්ද චිත්තපස්සද්ද කියන මේ පස්සද්ද චෛතසික නිවන ඉලක්ක කොටගෙන පමණක් නෙමෙයි අනිත් ඕනම කුසල් සිතක යෙදෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අන්‍ය ආගමිකයෙක් බුදුදහම නොපිළිගන්න නිවන ගැන කිසිදු අදහසක් නැති කෙනෙක් දානයක් දෙනකොට සීලයක් රකින්නකොට යම් කුසල භාවනාවක යෙදෙනකොට ධාන අභිඥා ආදී දියුණු කරනකොට ඒ හැමදෙනාගේමත් කුසල් සිත්වල වෙනසක් නැතුව මේ පස්සද්ධි චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මේ කුසල චෛතසික දෙක අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද මේවා සෝබන සාධාරණ චෛතසික කුසල් සිත් වලට සාධාරණ චෛතසික නිසා. නමුත් ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ අර විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, ඔස්සග්ග පරිණාමී කියන ගුණාංග වලින් යුක්තව විමුක්තිය ඉලක්ක කොටගෙන නිවන ඉලක්ක කොටගෙන මේ සැහැල්ලු බව චිත්තචෛතසිකයන්ගේ සංසිඳුණු බව ගොඩනගනකොට තමයි ඒක චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අංගයක් හැටියට බොජ්ජංග ධර්මයක් බවට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මහානායකයන් තව ටිකක් ඒක පැහැදිලි කරනවා. පස්සන්දී හුදෙදෙන චිත්ත චෛසිකයන් නොසන්සුන් කරන ඖද්ධත්‍යාදී ක්ලේශයන්ට විරුද්ධ ධර්මය දෙදෙනකි. ඒ ධර්මය සමහරුන්ගේ සිත්හි බලවත් වෙති. සමහරුන්ගේ සිත්හි දුබල වෙති. දැන් සෑම කුසල සිතකම අනිවාර්යෙන් මේ චෛතසික ධර්ම දෙක යෙදෙනවා. නමුත් හැම සිතක හැම කුසල් සිතකම මේ ධර්ම දෙක බලවත් වෙදෙන්නේ නැහැ. සමහර කෙනෙකුගේ සිත්වල මේ සංසිඳුණු ගතිය, සාන්ත සීතල ගතිය බහුල වේදෙනවා. සමහරුගේ සිත්වල එච්චර බහුල නැහැ. බොහොම යන්තමට තමයි යෙදෙන්නේ. කුසල් සිත් වල අනිවාර්යෙන් යෙදෙන නිසා මේක යෙදෙන්නට ඕන. නමුත් සමහර කෙනෙකුගේ කුසල් සිත්වල මේක බලවත් නැහැ. එක් පුද්ගලයෙකුගේ සිත්හිද සමහර අවස්ථාවලදී බලවත් වෙති සමහර අවස්ථාවලදී දුබල දුබල වෙති. එතකොට එකම පුද්ගලයා ගත්තා වුණත් ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය හැම විටම එක වගේ නැහැනේ. එතකොට ඒ අයගේ සිත්වල එක්කෙනාගේම සිත්වල වුණත් සමහර අවස්ථාවේදී ඒ සැහැල්ලු බව බහුලව ක්‍රියාත්මක වෙනවා. සමහර අවස්ථාවලදී එච්චර තරම් සැහැල්ලු බවක් ප්‍රකට වෙන්නේ නැහැ. ඊටාම යන්තමට තමයි ඒ සැහැල්ලු බව ක්‍රියාත්මක වෙන්නේ. ඒ ධර්මයන් දුබල වන කල්හි කුසල පක්ෂයේදී සිත සුවයක් නොලබයි. රත් වූ ගල්තලාවක ලෝ මසුකු බඳු වේ. කුසල පක්ෂයෙන් වහා ඉවත් වේ. ඒවා බලවත් කල්හි සිතට කුසල පක්ෂය සැප වේ. පින් කිරීම මිහිරි වේ. ඒවා බලවත් වූ සිත සිසිල් ජලයට පැමිණි මසපු බඳු වෙයි. දැන් හැම සිතකම අනිවාර්යෙන් මේ පස් හැම කුසල් සිතකම අනිවාර්යෙන් මේ පස්සද්ධි චෛතසික දෙක යෙදෙනවා. යෙදුනට සමහර කුසල් සිත්වල මේ පස්සද්ධි චෛතසිකේ බලවත් නැති නිසා ඒ දුර්වල මට්ටමින් පස්සද්ධි චෛතසිකේ යෙදෙනකොට ඒ කුසල් සිතෙහි ආස්වාදයක් නැහැ, සුවදායක ගතියක් නැහැ, ශාන්ත ගතියක් නැහැ. එතකොට අර වහා මේ කුසල් සිතෙන් මනස ඉවත් වෙනවා. ඒක නායකහරු උදාහරණයක් හැටියට දක්වනවා රත්තුණු ගල්තලාවක තියාපු මත්සෙක් වගේ නලියන්න ගන්නවා ඒ පීඩාව නිසා. එතකොට සැබෑවට මේ ගුණාංග දෙක හොඳට වර්ධනය වුණු තැනදී හරියට ජලයට මත්ස්‍ය දැම්මහම යම් කිසි සාන්ත සීතල සුවදායක තත්වයක් ඇති වෙන්නේ කොහොමද අන්න ඒ වගේ. එතකොට මේවා පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන. දැන් මේ පස්සද්ධි චෛතසිකය හේවත් මේ සැහැල්ලු බව ශාන්ත සීතල ගතිය සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසික ධර්ම දෙකක්. නමුත් සමහර තැනක ඒක දුර්වලයි. ඒ දුර්වල අවස්ථාවේදී එහෙම ගතියක් ඒ සිතේ තියද කියලාවත් ප්‍රකට වෙන්නේ ඒ සිතේ එතකොට බලවත් වෙලා තියෙන්නේ උද්දච්චය. අර මනස සැලෙන ගතිය. කම්පණය වෙන ගතිය. වික්ෂිප්ත ගතිය. ඒතකොට වික්ෂිප්ත ගතිය වැඩි වෙනකොට ඒ සිත අර මේ මේ කියන ලද ගුණාංග දෙක එතරම් බලවත් නැහැ. ඒතකොට බලවත් නැති නිසා ඒ සිත වහාම අර කුසලයෙන් ඒ කියන්නේ කුසල් සිතක් ඇති වෙලා ඊළඟ මොහොතේ කුසල පරම්පරාව පවත්වන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට ඒක එහෙම වෙන්නේ මොකක් නිසාද? දැන් උද්දච්ච සම්පයුක්ත සිත කියලා කියන්නේ අකුසල් සිතක්. එතකොට අකුසලය කුසලයේ යෙදෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. සිත ඊටාම වේගවත් ධර්මයක්. වහා ඇති වෙලා බිඳිලා යනවා. එතකොට දැන් මේ කුසල් සිත් ඇති වෙලා ඊළඟට වහාම අර උද්දච්ච සම්පයුක්ත අකුසල් සිත් මතුවෙනවා. එහෙම නැත්නම් ඒ අකුසල් සිත් මතුවේවි තියෙන අතරතුරේ කලාතුරකින් කුසල් සිත් කිහිපයක් ඇති වෙනවා. එතකොට මේ චිත්ත පරම්පරාවේ බහුලව තියෙන්නේ අර වික්ෂිප්ත ගතිය සැලෙන ගතිය. ඒ කියන්නේ එතනත්තාට ඒ කුසලය කුසලය ප්‍රිය නැහැ. එහෙම නැත්නම් ඒක හුරු නැහැ. ඒ අවස්ථාවේ එතනත්තා ඉන්න මානසික తত্ত্বය කුසලයකට යොමු වෙන්නට තරම් පැහැපත් සංසුන් මානසික තත්ත්වයක් නෙමෙයි. හැබැයි මේ වික්ෂිප්ත මානසික තත්ත්වයෙන් ඉන්න අතරතුරේ ඒතනත්තා යම් කුසලයක් කරනවා. මල් ටිකක් පූජා කරනවා, දානි ටිකක් බෙදනවා. එතකොට ඒ වගේ මොකක් හරි යහපත් දෙයක නිරත වෙනවා. ඒ යහපත් දෙයක නිරත වෙනකොට එතනත්තාට ශනිකව කුසල්සිතක් ඇති වෙලා නැති වෙන්නට පුළුවන්. හැබැයි ඔහුගේ සිත ඒ මොහොතේ බහුලව තියෙන්නේ අර වික්ෂිප්ත ස්වභාවය, උද්දච්ච ස්වභාවය. එතකොට ඒ නිසා මේතනත්තාගේ අර ඒ වික්ෂිප්ත සිත් සමූහය අතර ඇති වෙන මේ දාන චේතනාව, මේ පරිත්‍යාග චේතනාව සංසිඳුණු සාන්ත ප්‍රණීත බවක් ඒතනත්තාගේ කුසල්සිත තුළ වඩා ප්‍රකට වෙන්නට විදිහක් නැහැ. මොකද අර දාහෙන් යුක්ත වික්ෂිප්ත වූ කම්පණයෙන් යුක්ත සිත් පෙලක් අතරේ තමයි දැන් මේ සිත ඇති වෙන්නේ. ඒ ඇති වෙන නිසා ඒ සිතේ කායපස්සද්ද චිත්තපස්සද්ද කියන මේ චෛතසික ධර්ම දෙක යෙදෙනවා. මොකද කුසල්සිතේ අනිවාර්යෙන් යෙදිය යුතු නිසා සෝබන සාධාරණ නිසා නමුත් අර ඒකට දීර්ඝ වේලාවක් ඒබඳු චෛතසික ධර්මයන්ගේ සහයෝගය නැති නිසා ඒ කලාතුරකින් යෙදෙන කුසල් සිතේ යෙදෙන මේ පස්සද්ධි චෛතසිකේ තරම් බලවත් වෙන්නට විදිහක් නැහැ. එතෙ සෑහෙන වෙලාවක් අපි හිත හොඳට සංසුන් කරලා සැහැල්ලු කරලා පූර්ව මුංචන අපර කියන අවස්ථා තුනේදීම අපේ මානසික தත්ත්වය හොඳ මට්ටමින් පවත්වාගෙන යන්නට අපි සමත් වෙනකොට තමයි එහි යෙදෙන කුසල් සිත්වල තමයි මේ ශාන්ත ප්‍රණීත ගතිය බහුලව අපට දැනෙන්නේ. එතකොට එබඳු අවස්ථාවලදී අපට කුසලය ප්‍රියයි. ඒ කුසලය තුළ යම් ආස්වාදයක්, ඒ කුසල් සිත් ඇති කරනකොට යම් කිසි සුවදායක තත්වයක් දැනෙනවා. නමුත් අර මනස වික්ෂිප්ත වෙලා තියෙන, ව්‍යාකූල වෙලා තියෙන අවස්ථාවේ අවස්ථාවන්හිදී අතරින් පතර කුසල් සිත් ඇති වුණා වුණත් ඒව පස්සද්ධිචෛසිකේ තිබුණා වුණත් ඒක වඩා ප්‍රකට වෙන ගතිය අපිට දැනෙන්නේ නැහැ. ඊටාම දුර්වල මට්ටමින් තමයි ඒ ගුණාංගය දැනෙන්නේ. මේ වගේ අපි කතා කළා ඒකාග්‍රතා චෛතසිකය පිළිබඳ. ඒකාග්‍රතා චෛතසිකය කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒක සබ්බචිත්ත සාධාරණ කියන්නේ කුසල අකුසල ක්‍රියා විපාක හැම සිතකම යෙදෙනවා. දැන් මේ හැම සිතකම යෙදුණා වුණාට ඒකාග්‍රතාවය අර අරමුණ අරමුණෙහි එක් ස්වરૂපයක් ගැනීම වශයෙන් ඒකාග්‍රතාවය ඇති වෙන්නට ඕන හැම සිතකම නමුත් ඒ හැම සිතකම ඒකාග්‍රතාවය බලවත් නැහැ. බලවත් නැත්තේ ඇයිද? දැන් සබ්බචිත්ත සාධාරණ කියවන් පස්සේ උද්දච්ච සම්පයුක්ත සිතේ ඒකාග්‍රතාවය තියෙනවා. එතකොට උද්දච්චයෙන් කරන්නේ මේක නිරන්තරයෙන් සැලෙන කම්පණය කරන ගතිය ඒකාග්‍රතාවයෙන් කරන්නේ අරමුණෙහි එක් ස්වභාවයක් ගන්නා ගතිය. ඒතොර අරමුණෙහි එක් ස්වභාවයක් ගන්න ඕන නිසා ඒකාග්‍රතාචසිකත් එහි අනිවාර්යෙන් තිබිය යුතුයි. හැබැයි අර උද්දච්චය නිසා නිරන්තරයෙන් සැලෙනවා. ඒ නිසා තමයි අපි සිහිපත් කළේ රබර් බෝලයක් බිමට දැම්මා වගේ. බිම ස්පර්ශ වෙනවා වහා එතනින් ඉවතට විසි වෙන ගතිය තමයි බහුලවදී. දියුණු කරන ලද ඒකාග්‍රතාවයේ තියෙන මැටි බෝලයක් බිමට දැම්මහම හරියටම එහි ස්වરૂපය ගන්නාසේ අර දියුණු කරන ලද ඒකාග්‍රතාවයෙන් හොඳට ඒ අරමුණ හොඳින් ගන්නවා. එතකොට අර ඒකාග්‍රතාවයේ දුර්වල සිතෙත් අරමුණ ගන්නව ගත්තා වුණාට එයින් වීසි වෙන්න බලාගෙන තමයි හැම විටම ඉන්නේ අර උද්දච්චය නිසා. වික්ෂිප්ත බව වැඩි නිසා. එතකොට රබර් බෝලේ වගේ හැපුණු සැනින්ම ඉවතට වීසි. අන්න වගේ ස්වභාවයක් තමයි දැන් මේ කුසල් සිත්වල පස්සදි චෛසිකයේ සෑම කුසලයකම යෙදෙනවා. යෙදුණා වුණාට අර ලෝභ ද්වේෂ මෝහ ආදීන් වික්ෂිප්ත වුණු නොසන්සුන් වුණු උද්දච්චය බහුල සිත් පෙලක් අතරතුරේ හදිසියේ මේ වගේ කුසල් සිතක් ඇති වුණා කියලා ඒ කුසල් සිතෙහි අර සාන්ත සීතල සුවදායක ගතිය විතරක් ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට ඒ කුසලයේ කරන කෙනාට ඒ කුසලයේහි ආස්වාදයක් සතුටක් සුවයක් පැහැදිලිව දැනෙන්නේ නැහැ. වහාම එයින් මනස බහැරට යාමේ ඉඩකඩ තමයි වැඩි. ඉතින් දැන් හුඟක් වෙලාවට බොහෝ දෙනා කරන මේ මේ බාහිර ලෝකෙ දිහා බැලුවාම හුඟක් දෙනෙකුගේ කුසල්සිත ඒ කියන ස්වභාවයෙන් තමයි. දැන් අපි හිතමු මේ කටන පිංකම් කාලෙනේ. ඉතින් කටන පිංකම් කරනකොට ඒ කර්ණ චීවර පූජාව හොඳින් කරගන්න ඕන කියන අදහස තියෙනවා. එතකොට හැබැයි ඒක කුසල ඡන්දයක් හැටියටද කාම ඡන්දයක් හැටියටද තියෙන්නේ කියලා බොහෝ දෙනාගේ සිත්වල පැහැදිලි නැහැ. ඒ කියන්නේ දැන් පෙරහැර මෙහෙම කරන්න ඕන හොඳට පෙරහැර කරගන්නට ඕන වැඩි පිරිසක් ඒකට සම්බන්ධ කරගන්න ඕන වැස්සෙන් පීඩා නොවෙන්නට ඕන එතකොට කටන චීවරයේ ගෞරවාන්විත විදිහට වැඩමවන්න ඕන හාමුදුරු වැඩි පිරිසක් වැඩමවන්න ඕන කොඩි ටික දාන්න ඕන එතකොට මල් වැල් ටික හදන්න ඕන ලයිට් වැල් ටික දාන්න ඕන එතකොට හේවිසි කණ්ඩායම් ගේන්න ඕන නැටුම් කණ්ඩායම් ගේන්න ඕන දැන් එතකොට දැන් මේ කටින චීවර පූජාව සම්බන්ධව තමයි මේ ඔක්කොම ඇති වෙන්නේ. නමුත් ඒ ඒ සියල්ල ක්‍රියාත්මක වෙනකොට අර චීවර පූජාවට ගෞරව කරන්නද මේ මේ මේ රුචිකත්වය ඇති වෙන්නේ. එහෙම නැත්නම් තමන් අපේක්ෂා කරන විදිහට ලස්සන පෙරහැරක් කරලා තමන්ගේ හිතේ ඇඳෙන චිත්ත රූපය යථාර්ථයක් බවට පත් කරගන්නද මේ වෑයම් කරන්නේ. එතකොට ඒ බඳු තැන්වලද මේ කුසල ඡන්දයේද කාම ඡන්දයේද කියන එක පැහැදිලි නැහැ. කාමච්ඡන්දය කියලා කිව්වේ ඇසින් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, නාසයෙන් විඳින්න කැමති දේ, කයින් ස්පර්ශ කරන්න කැමති දේ, සිතින් අරමුණු කරන්න කැමති දේ. දැන් මම මීට පෙර දිනක පැහැදිලි කළා අපේ ජීවිතයේ යම් අත්දැකීමක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට සුවඳ දුම් පූජා කරන්න ඕන කියලා හිතනකොට අපි කොළඹ ගිහිල්ලා හොඳම ඒ කියන්නේ වෙන වෙනම ආග්‍රහණය කරලා බලලා හොඳට නාසයට ප්‍රියමනාප සුවඳ කූරු හොයාගෙන එනවා. ඇවිල්ලා වරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එක දැල්ලුවාම අර අපේ කුටියෙන් ඈත තියෙන බුද්ධ මන්දිරේ බෝධින් වහන්සේ ළඟ චෛත්‍ය රාජන් වහන්සේ ළඟ ඒ සුවඳ කූර දැල්වනවට වඩා මගේ මනසේ වඩා ප්‍රිය ගතියක් එන්නේ මම ඉන්න කුටිය ඇතුලේ බුද්ධ රූපේ ළඟ ඒ සුවඳ කූර දැල්වන්නේ එතකොට දැන් මේ බුද්ධ පූජාවක් කියන හැඟීම තිබුණාට යටින් තියනවා මගේ නාසයටත් ඒකේ සුවඳ දැනෙන්න ඕන. දැන් මේ මම කැමති සුවඳ තමයි තෝරාගෙන එන්නේ. දැන් එතකොට මේ බඳු අවස්ථාවල මේ ඇති වෙන්නේ කුසල ඡන්දයේද කාම ඡන්දයේද කියලා තීරණය කරන්න පහසු නැහැ. බොහෝ කොට ඒක කාම ඡන්දේ විය හැකියි. එතකොට කුසල ඡන්දයට වඩා. හැබැයි ඒ කාම ඡන්දය අතරේ කුසල ඡන්දයත් ඇති වෙනවා. තම මිශ්‍රව තමයි ඇති වෙන්නේ. එතකොට නමුත් ඒක බුදුහාමුදුරුව අරමුණු කරගෙන සැලසුම් කරන වැඩක් නිසා අපි ඒ සමස්තයම කුසල ඡන්දයක් මේ කුසල් සිතක් ඇති වුණා සුවඳ දුම් පූජා කිරීමට මම ගොඩක් කැමති ඒ නිසා මම ගිහිල්ලා හොඳම සුවඳ දුම් හොයාගෙන එනවා කියලා අපි හිතනවා හිතුවා වුණාට සැබවින්ම මෙතන තියෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද කියන එක පැහැදිලි කරගන්න පහසු නෑ හොඳ සති සම්පජඤ්ඤයකින් ඒක දිහා බැලුවේ නැත්තම්. ඉතින් අන්න ඒ වගේ තමයි අපිට මල් පූජා කරනකොට මේ මල් පූජාව තුල තියෙන්නේ ඇත්තටම බුදුගුණ සිහි කරලා බුදුරජාණන් වහන්සේට වර්ණවත් සුගන්ධවත් මල් පූජා කිරීමේ කුසල ඡන්දයක්ද එහෙම නැත්නම් මම කැමති මල් වර්ග මම කැමති වර්ණ ඒවා පිළි ඒවා ලස්සනට හදලා ලස්සනට තියෙන සිතුවිලිද දැන් මේ එකම වර්ගයක සිතුවිලි එක දිගට ඇතිවිය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. එහෙම නියමයක් නැහැ. අර චිත්ත වීතියක් චිත්ත වීතියක් ඇති වෙනකොට ඒකේ ඇති වෙන ජවන්සිත හත අනිවාර්යෙන් එක වර්ගයක ජවන්සිත තමයි ඇති වෙන්නේ. කියන්නේ ලෝභ මූලික ජවන්සිත නම් ලෝභ මූලිකමයි, ද්වේෂ මූලික නම් ද්වේෂ මූලිකමයි, මෝහ මූලික නම් මෝහ මූලිකමයි, අලෝභ අද්වේෂ කියන කුසල මූලික නම් කුසල මූලිකමයි. මේ විදිහට ඒ ජවන්සිත හත කුසල අකුසල් කියලා මිශ්‍රව යෙදෙන්නේ නැහැ. එක් චිත්ත වීතියක යෙදෙන ජවන් සිත් හත කුසල නම් කුසල අකුසල නම් අකුසල. හැබැයි ඒ චිත්ත වීතිය නිබවනකොටම ඊළඟට පටන් ගන්නා චිත්ත වීතිය අර මුල් චිත්ත වීතිය වගේම එකක් වෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඒ නිසා චිත්ත වීති කිහිපයක් ඇති වෙනවා. කුසල අරමුණු කරගෙන චිත්ත වීති කිහිපයක් ඇති වෙනවා. කුසල අරමුණු මෙහෙම මාරුවෙන් මාරුවට ඇති වෙන්න පුළුවන්. ඒතර සිතේ වේගය මේ අසුරු සනක් ගන්න අවස්ථාවක එහෙම නැත්නම් ඇසිපිය හෙලන මොහොතක සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙන නිසා එතකොට එක් චිත්ත වීතියක සිත් 17ක් ඇති වුණාට එතකොට ඒ වගේ චිත්ත වීති කෝටි ගණනකට වැඩි ඇති වෙනවා. ඒ කෝටි ලක්ෂයක් වෙනකොට ලක්ෂයෙන් බෙදුවා වුණත් ඒ එතන කෝටියක් තියෙනවානේ. එතකොට 17න් බෙදුවාම කෝටි ගණනාවක් එතන තියෙනවා චිත්ත වීති. එතකොට එක ඇසිපිල්ලමක් හෙලන වෙලාවක අසුරුසනක් ගන්න වෙලාවක චිත්ත වීති කෝටි ගණනාවක් ඇති ඉතින් ඒ ඒවායේ සමහර ඒවා තියෙන්නට පුළුවන් කුසල චිත්ත වීති සමහර ඒවා තියෙන්නට පුළුවන් අකුසල චිත්ත වීති අන්න එහෙම වේගවත් ඒවා මාරු වෙනකොට අපට හිතන්න අපට තේරුම් ගන්න පහසු නෑ. ඊටාම හොත සති සම්පජඤ්ඤයකින් අපි ඒ දිහා බැලුවොත් විනා අපට හඳුනා ගන්නට පහසු නෑ. ඉතින් දැන් ඒකෙන් අදහස් කරන්නේ අපි මේ චිත්ත වීතියෙන් වීතිය හඳුනාගත යුතුයි කියන එක නෙමෙයි. ඒ විශාරද භාවය සම්මා සම්බුදු කෙනෙකුට තමයි ගෝචර වෙන්නේ. අපිට චිත්ත වීතියෙන් වීතිය සිතෙන් සිත වෙන් කරලා දකින්න බැරි වුණාට අපට පුළුවන් එක වර්ගයක සිත් බහුලව ඇති වෙන්න සිත පුහුණු කරන්න. ඒ කියන්නේ අකුසල් සිත් කුසල් සිත් මිශ්‍ර වෙවි ඇති වෙනවා අපේ මනස නොසන්සුන් කියලා දැනෙනකොට අපිට පුළුවන් මනස සංසුන් කරගෙන වඩාත් ඒ කුසල රම්මණයට අවධානය යොමු කරගෙන දැඩි කරගෙන ඒ කෙරෙහි උනන්දුව වැඩි කරන්න පුළුවන් ඡන්දය චිත්තය වීරය විමර්ශාව වැඩි කරන්න පුළුවන් ඒ ඒ ප්‍රමාණයට අපිට පුළුවන් වෙනවා අකුසල චිත්ත පරම්පරාවන්ගෙන් සිත වික්ෂිප්ත වීම වළක්වලා කුසල චිත්ත පරම්පරාව වැඩි කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යන්නට අපට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට අන්නේ හැකියාව තුල තමයි අපට මේ කියන කායපස්සද්ද චිත්තපස්සද්ද ආදී මේ චෛතසික ධර්ම එහෙම නැත්නම් මේ ශෝභන චෛතසික මේ කුසල චෛතසික හිත සැහැල්ලු කරන ශාන්ත කරන ප්‍රණීත කරන සිසිල් කරන සුවයක් ඇති කරන චෛතසික ධර්ම බලවත් කරන්න පුළුවන් වෙන්නේ කුසල ලකුසල් මිශ්‍ර වෙන්නේ නැතිව වැඩි වේලාවක් කුසල් සිත්වල එක දිගට පවත්වා ගන්නට පුළුවන් වෙනකොට තමයි මේ චෛතසික ධර්ම බලවත් වෙන්නේ. ඒතකොට එක දිගට පැවැත්වීම විතරක් ප්‍රමාණවත් නැහැ. සිත වෙහෙසටපත් වෙන්නේ කොහොමද? සිත සැහැල්ලු වෙන්නේ කොහොමද කියලා දිගු කලක් අධ්‍යයනය කරමින් ඒවට අදාළ ගුණාංග ප්‍රගුණ කරනවා. දැන් බොජ්ජංග ධර්ම පිළිබඳව පැහැදිලි කරනකොට විශේෂයෙන් දක්වනවා ඒ සැහැල්ලු බව ඇති කර ගන්නට අපි මොන මොන විදිහේ ගුණාංගද දියුණු කළ යුත්තේ කියලා. එතකොට ඒ ගුණාංග දියුණු කරන දියුණු කරන තරමට තමයි අපට පුළුවන් වෙන්නේ ඒ පස්සද්ධි සම්බොජ්ජංග දියුණු කරගන්න. දැන් පස්සද්ධි සම්බොජ්ජංගය ගැන කියනකොට දක්වනවා පස්සද්ධි සම්බොජ්ජංගයේ උත්පත්ති හේතු අත්තිබික්කවේ කායපස්සද්ද චිත්තපස්සද්ද තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්වා පස්සද්දි සම්බොඤ්ජග්ගස්ස උප්පාදාය උප්පන්නස්වා පස්සද්දි සම්බොඤ්ජග්ගස්ස භාවනාය පාරි එතකොට පස්සද්දි සම්බොඤ්ජංගේ දියුණු කරන්න අත්‍යවශ්‍ය වෙන ප්‍රධානම සාධකයක් හැටියට දක්වන්නේ මේ කායපස්සද්දි චිත්තපස්සද්දි වශයෙන් ඒ කියන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් නැවත නැවත මෙනෙහි කිරීම. ඒ කියන්නේ මුලින් ඇතිවෙච්ච සැහැල්ලු බව නැවත නැවත මෙනෙහි කරන. ඒ මෙනෙහි කරනකොට අපිට තමන්ගේ මනස ඇයිද මේ වික්ෂිප්තව පවත්වාගන්නේ? මේක මීට වඩා සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන් නේද? සැහැල්ලුවෙන් පවතිනකොට කොච්චර මනසට සැහැල්ලුවක්, සුවයක්, ප්‍රණීත බවක්, ශාන්ත බවක් දැනෙනවද? කියන බව කාමච්ඡන්දය පාදක කොටගෙන නෙමෙයි මේ ಗುಣධම් වැඩිවීමට ඒ චිත්ත සංහිඳියාවේ චිත්ත සැහැල්ලු භවයේ තියෙන උපයෝගීතාව තේරුම් අරගෙන මීට පෙර ඒ විදිහට චිත්තචෛසික ධර්මයන් සැහැල්ලුණු අවස්ථා සිහිනුවණින් මෙනෙහි කරනවා. අන්නේ මෙනෙහි කරනකොට අපිට වඩා පහසුවෙන් ඒ ඒ මානසික தත්වයට යන්න පුළුවන් ඒ ගුණය වඩා පහසුවෙන් අවදි කරගන්න. එතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන් පස්සද්ධි සම්බොජ්ජංගේ ඇතිවීමේ හේතුවක් හැටියට දක්වන්නේ. ඊළඟට අට කතාවේ පස්සද්ධි සම්බොජ්ජංගයට හේතු වෙන කරුණු දක්වලා තියෙනවා. හේතු හතක්. සත්ත ධම්මා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති. ධර්ම හතක් පස්සද්ධි සම්බොජ්ජංගයට උදව් වෙනවා. ඒ මොනවාද? පනීත භෝජන සේවනතා උතු සුඛ සේවනතා ඉරියාපත සුඛ සේවනතා මජ්ජත්ත පයෝගතා සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා පස්සද්ද කාය පුද්ගල සේවනතා තදදි මුත්තතා මේ කියන කර්ම කත මොනවද ප්‍රණීත භෝජන වළඳන බවය දැන් දැන් මේක කිව්ව ගමන් අපේ අපේ අවධානය වෙනම පැත්තකට යන්න පුළුවන් ප්‍රණීත භෝජන ප්‍රණීත භෝජන කියලා කිව්වන් පස්සේ මේ අපේ දිවට ප්‍රියමනාප අපේ නාසයට ප්‍රියමනාප අපේ ඇසට ප්‍රියමනාප කියන කාමච්ඡන්දයට යෝග්‍ය කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ කය සුවපත් කරන කය සැහැල්ලු කරන ප්‍රනීත භෝජන. ඒ කියන්නේ කර්කස දේවල් නැතුව දැන් ප්‍රනීත භෝජන හැටියට ධර්මයේ දක්වලා තියෙන භෝජන තියෙනවා. කිරි, ගිතෙල්, වෙඬරු, මත්ස්‍ය, මාංශ ආදී මේ බඳු ආහාර වර්ග දක්වලා තියෙනවා විශේෂයෙන් විනය ප්‍රනීත භෝජන හැටියට. එතකොට දැන් මත්ස්‍ය මාංශ කිව්වහම එතනත් ගැටලුවක් එන්න පුළුවන්. නමුත් ඒවා විනය දක්වලා තියෙනවා ප්‍රනීත භෝජන හැටියට. එතකොට ඒ කියන්නේ සත්තු මරන්න මස් කන්න කියන එක කියලා නෙමෙයි. එතකොට කය ඒ කය රූප කොටාස වලට යම්කිසි අනුග්‍රහයක් දක්වන කය සුවපත් කරන කරුණු හැටියට. එතකොට සතෙක් මරාගෙන මස් අනුභව කරනකොට එතන අකුසලයක් සිද්ධ වෙනවා වගේම අර මරලා ලේ ධාතුව විකෘති වෙච්ච එහෙම මාංශයක් අනුභව කිරීම තුළ විවිධ ලෙඩ රෝග ආදී හැදෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒක කාරණයක් වෙන්න පුළුවන්. ඒක වෙනම පැත්තක්. එතකොට පොදුවේ ගත්තන් පස්සේ අර කිරි, ගිතෙල්, වෙඩරු, මත්ස්‍ය මාංශ ආදී කය කය පෝෂණය කරලා කය තුල යම්කිසි සුව පහසු වාතාවරණයක් ඇති කරන්නට උපකාර වෙන ආහාර වර්ග හැටියට වෙන් කරලා දක්වලා තියෙනවා. එතකොට ඒ නිසා ප්‍රණීත භෝජන වළඳන බව කෙනෙකුට පස්සද්දි සම්බොජ්ජංගය ඇති වෙන. දැන් එතකොට දැන් මේ කතා කරන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව ගැනයි. එතකොට මේ භෝජන වළඳන බව කොහොමද චිත්තචෛසික? එතකොට භෝජනය කියන්නේ රූප කොටාස වර්ධනය කරන කාරණය. එතකොට මානසික සැහැල්ලු බවට කොහොමද ඒක හේතු කියන ගැටුමක් ඇති වෙන්න පුළුවන් එතන. අපි මේකට පෙර නිතර නිතර කතා කරලා තියෙනවා නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එතකොට රූපය දැන් අපේ කය හුඟා රළුණා අපි මීට පෙරත් කතා කළා කාය විවේක චිත්ත විවේක උපදි විවේක ගැන කතා කරනකොට කාය දරතයන්ගෙන් කය මුදවගෙන කය සංසිඳව ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරමින් යම්කිසි කුසල භාවනාවක් කරන්න. එතකොට මේ කාය දරත කියලා කියන්නේ මනස සංසුන් කරන්නට උදව් නොවන එක්තරා රළු ස්වභාවයෙන් දඩබ්බර ගතියෙන් යුක්ත කායික ස්වභාවය. ඒ කියන්නේ කයේ අර කය සැහැල්ලු කරන රූප කොටාෂ බහුල නැහැ. කය සැහැල්ලු කරන විදිහේ රූප කොටාෂ කය තුල බහුල වෙනකොට තමයි ඒ ශරීරය හුඟක් සැහැල්ලු තත්ත්වයටපත් වෙන්නේ. දැන් උදාහරණ හැටියට ගත්තොත් රූප පිළිබඳව දක්වනකොට ලහුතා රූපය, මොදුතා රූපය, කම්මඤ්ඤතා රූපය කියලා මෙහෙම රූප හතරක් තියෙනවා. එතකොට ලහුතා රූපය කියන්නේ ආහාර නොයලඳීම, පමණට වඩා ආහාර වැළඳීමය, නොමනා ආහාර වැළඳීමය, සීතෝෂ්ම දෙකින් පෙළීමය, විෂ ශරීරගත වීමය, වෙහෙසීමය, නිදි නොලැබීමය, සිත තැවීමය යනාදී කරුණ වලින් ශරීරයේ ධාතුහු කිපෙති. එයින් ක්‍රියා කිරීමෙහි අලස බවක් ඉක්මනින් ක්‍රියා කිරීමේ නොසමත් බවක් ශරීරයේ ඇතිවේ. එයින් ශරීරය බරක්සේ දැනෙන්නට වන්නේය. විශේෂයෙන් පඨවි ආපෝ ධාතු දෙක උත්සන්න වීමෙන් ශරීරයේ බර වූක්සේ දැනෙන ස්වභාවය ඇතිවේ. එකල්හි ඒ ධාතු කෝපය දුරු කරන්නා වූ බෙහෙත් ආහාර ආදිය සේවනය කළහොත් ඒ ස්වභාවය දුරු වේ. ක්‍රියා කිරීමේ අනලස ස්වභාවයද වහා ක්‍රියා කළ හැකි ස්වභාවයද නැවත ඇති වී ශරීරයේ සැහැල්ලු වූවක් මෙන් දැනෙන්නට වන්නේ. එය සිදුවන්නේ ශරීරයේ පළමුව පැවති නොමනා රූප නිරුද්ධ වී ලහුතා රූපයෙන් යුක්ත වූ අභිනව රූප කලාප පහළ වීමෙනි. පසුව දැනෙන්නා වූ ඒ අනලස ස්වභාවය සැහැල්ලු බව ලහුතා රූපය මුදුතා කම්මඤ්ඤතා රූප දෙකද එය හා සමග ඇතිමුත් ඒ අවස්ථාවේදී ප්‍රකටව පෙනෙන්නේ ලහුතා රූපයාගේ ලක්ෂණය. දැන් එතකොට අපි කිව්වා අර පස්සද්දි චෛතසිකයෙන් කරන්නේ චිත්තචෛතසික ධර්ම සැහැල්ලු කිරීමයි රූපය සැහැල්ලු කිරීම වෙනම කතාවක්. ඒක ඇති වෙන්නේ රූප කලාපයන්. ඒ ඒ රූපය සැහැල්ලු කරන දැන් අපිට දැනෙනවානේ කය සැහැල්ලු බව සිතේ සැහැල්ලු බව කියලා දෙකක් අපිට දැනෙනවානේ. මේ කය සැහැල්ලු කරන්නේ අර පස්සද්දි චෛතසිකයෙන් නෙමෙයි කය සැහැල්ලු කරන්නේ මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මෙන්න මේ රූප කොටාශක. එතකොට ලහුතා රූපය කියලා කියන්නේ අර විදිහේ වාපිස්සෙමාදී තුන්දොස් ප්‍රකෝප වෙලා කය අකර්මන්න වෙච්ච දරදඬු වෙච්ච එහෙම නැත්නම් භාවනාවට අයෝග්‍ය තත්වයට රෝගී තත්වයට පත්වුණු අවස්ථාවල එය සමනය කරන්නට සුදුසු ආහාර ඖෂධ ආදිය පරිහරණය කරනකොට ව්‍යායාම ආදිය નિවරදිව සිද්ධ වෙනකොට කයේ ඇතිවෙන හොඳ නම්‍යශීලී ඊටාම සැහැල්ලු ගතියක් අන්නේ සැහැල්ලු ගතිය ඇති වෙන්නේ කුමක් නිසාද? අර නොමනා රූප කලාප නිරුද්ධ වෙලා ලහුතා රූපය බහුලව හටගන්න. ඒකෙන් තමයි කායික සැහැල්ලු බව නිර්මාණය කරන්නේ. එතකොට දැන් මේ බොජ්ජංග කතාවේදී අට කතාවේ දක්වන්නේ බොජ්ජංග වඩන්න අපට උදව් වෙනවා ප්‍රනීත ආහාර වැළඳීම. එතකොට මේ ප්‍රනීත ආහාර කියලා කියන්නේ මෙන්න මේ ලහුතා රූප බහුලව උපදවන්නට සමත් වෙන ආහාර. එතකොට මේ ලහුතා රූප බහුලව ඇති වෙනකොට තමයි අපේ කය සැහැල්ලු වෙන්නේ. අර කය දරතයන්ගෙන් සංසිඳෙන්නේ. ඒ කය දරත සංසිඳලා ලහුතා රූප බහුලව ඇති වෙනකොට මනසේ සැහැල්ලු බව ඇති කරන්නට ඒ රූපය නාමයට ප්‍රත්‍ය වෙනවා. නාම රූප ධර්ම අන්‍යෝන්‍යව යැපෙන නිසා එකිනෙකට සහාය වෙන නිසා අර රූප කොටාස සිත සැහැල්ලු කරන්න බොහෝසේ උපකාර වෙනවා. ශාරීරික මහා භූතයන්හි ඇත්තා වූ ඒවා ඉක්මනින් හා පහසුවෙන් ක්‍රියාවෙහි යෙදවිය හැකි බව ඌ නොබර ගතිය ලහුතා රූප ලක්ෂණ. ඒ කියන්නේ දැන් අපි කියන්නේ සැහැල්ලු බව කියලා දැන් යමක් බර වෙනකොට පහළට පාත් වෙන. සැහැල්ලු වෙනකොට තමයි ඒක අවකාශයේ පා වෙන තැනට ඉහළට යන තැනට පත් වෙන්නේ. දැන් අපි භාවනා කරනකොට ඒ භාවනාවේදී චිත්ත ඒකාග්‍රතාවයේ විශේෂයෙන් ආනාපාන සති භාවනාව වගේ ප්‍රගුණ කරනකොට මේ ලහුතා රූප බහුලව ඇති වෙන්නට පුළුවන්කයි. එහෙම ඇති වෙනකොට සමහර වෙලාවට අපේ කය ඉහළට යනවා වගේ පා වෙනවා වගේ එහෙම කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඉතින් S2 කරලා බැලුවොත් එහෙම පාවීමක් නැහැ තිබිච්ච තරම තියෙනවා. හැබැයි අර ලහුතා රූප බහුලව කයේ ඇති වෙනකොට අපේ අර කයේ මෙතෙක් තිබිච්ච බර ගතිය නැති වෙලා ගිහිල්ලා ඊටාම සැහැල්ලු ගතිය කයට දැනෙන්න අපි අර කිව්වේ පෙර දිනක අර බෝධි පූජාවක් තියන්න කියලා අපිට ටිකක් කෝපය මතුවෙලා ඊට පස්සේ කෝපය සංසිඳවාගෙන නැවත ගිහිල්ලා බෝධි පූජාව බුදුගුණ සිහි කරගෙන සදහසිතින් ඒක කළාම බෝධි පූජාව තියලා ඉවර වෙනකොට ඒ දවස මුළුල්ලේම තිබුණු තෙහෙට්ටු ගතිය සම්පූර්ණයෙන් සංසිඳිලා ගිහිල්ලා කයේ පුදුමාකාර සැහැල්ලු බවක්. තද පොළවේ ස්පර්ශ වෙලාද තියෙන්නේ නැද්ද? ඉඳගෙනද හිටගෙනද අහසේ පාවෙනවද කියලා වෙනසක් නැති තරමට කය පුදුමාකාර සැහැල්ලු බවක්. එදා මට හිතුණා කය එළි වෙනකන් වුණත් ඕනනම් බෝධිය ළඟ ඒරියව්වෙන් මට ඉන්න පුළුවන් නේද කියලා. තරම්ම සැහැල්ලුයි. ඒ මොකද අර මානසික වශයෙන් ඇති වුණු ප්‍රබෝධවත් බව සද්ධා සම්පන්න බව කුසල සිතුවිලි තුලින් අනික් අතට රූපේ සැහැල්ලු කරනවා. දැන් රූප කොටාශය නාමය සැහැල්ලු කරන්න උදව් වෙනා වගේම තමයි නාම ධර්ම රූපය සැහැල්ලු කරන්නට උදව් වෙන්නේ. අපේ සිතේ සද්ධාව ඒකාග්‍රතාවය ඊළඟට අර මුලින් කිව්ව කායපස්සද්දි චිත්තපස්සද්දි කියන කුසල චෛතසික දෙක බහුලව සිතේ නැවත නැවත ඇති වෙනකොට ඒ තුලින් අර රූප කොටාශයන්හි පවතින කාය දරතය අර දඩබ්බර ගතිය දරදඬු ගතිය පටවියාපෝ බහුල ගතිය වික්ෂිප්ත ගතිය සංසිඳවලා අපේ රූපයත් සැහැල්ලු කරන්නට හේතු වෙනවා. මේ දෙකම එකවර කෙරෙන ඉතාම ප්‍රසස්ත භාවනා කර්මස්ථානයක් තමයි ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සති භාවනාව තුළින් කාය ලහුතාදී මේ ලහුතා රූප කොටාශත් මතු කරනවා බහුලව ඒ නිසා කයත් සැහැල්ලු කරනවා ඊළඟට කායපස්සද්ද චිත්තපස්සද්ද කියන මානසික සැහැල්ලු බව ඇති කරන කුසල චෛතසික බහුලව මතු වෙනවා. එතකොට ගත සිත දෙකම එකවර ඉතා ඉක්මනින් සැහැල්ලු කරගන්නට පුළුවන් විදිහේ භාවනා කර්මස්ථානයක් තමයි විශේෂයෙන් ආනාපාන සති ආස්වාස් ප්‍රස්වාසයේ පිළිබඳ කර්මස්ථාන එතකොට ඔය අපි දැන් පැහැදිලි කළේ මේ ආහාර පාන ආදිය ගන්නකොට කොහොමද රූපය සැහැල්ලු වෙන්නේ රූපය සැහැල්ලු වීම කොහොමද මානසික සැහැල්ලු බවකට උපකාර වෙන්නේ ඊළඟට තව තියෙනවා මුදුතා රූපය කියලා මුදුතා රූපය ගැන පැහැදිලි කරනවා මෙහෙම අපත්‍යාහාර සේවනාදී හේතුන්ගෙන් වන ධාතු කෝපය නිසා සමහර අවස්ථාවලදී ශරීර අවයන්හි තද ගතියක් හෙවත් ලෙහෙසියෙන් නැමිය නොහෙන දිගු කළ නොහෙන ස්වභාවයක් ඇතිවේ. එය වඩා උත්සන්න වූ කල්හි අත්පා ආදී නමන නමන දිගු කරන කල්හි ඇටනහර බිඳන කලකෙන් බලවත් වේදනා ඇතිවන්නේ. එය ශරීරයේහි ආපෝ ධාතුව හීන වී පටවි ධාතුව උත්සන්න වීමෙන් සිදුවන්නේ. ශරීරය තද වූ තැනැත්තා විසින් ඒ ධාතු කෝපය සංසිඳවන ආහාර බෙහෙත් ආදී සේවනය කළ කල්හි නැවත ශරීරය ලිහිල් වේ. එය සිදුවන්නේ පළමු පැවති නොමනා රූප කලාප නිරුද්ධ වී ඒ තැන්වල මුදුතා රූපයෙන් යුක්ත වූ අභිනව රූප කලාප පහළ වීමෙනි. පසුව පහළවන ඒ රූප කලාපයන්හි ඇත්තා වූ ලිහිල් බව මොළොක් බව මුදුතා රූපය. මුදුතා රූපය සමග ලහුතා කම්මඤ්ඤත රූප දෙක ඇතද ඒ අවස්ථාවේදී ප්‍රකට වන්නේ භූතයන්ගේ ලිහිල් බව මොළොක් බව මුදුතා රූපය. දැන් ලහුතා රූපය කියන්නේ එකක් මුදුතා රූපය කියන්නේ එකක් ලහුතා රූපය අපි තේරුම් ගන්න ඕන මේ විදිහට හරියට දැන් බැලුමකට බැලුම නිර්මාණය කරලා තියෙන්නේ රබර් වලින් එතකොට ඒකේ පටවි ගුණයක් තියෙන හැබැයි ඒකට වායුව ඇතුල් කරලා බැලුම පිම්බුවාම ඒක අවකාශයේ පාවෙන ගතියකටපත් වෙනවා. ඒතර වායෝ ධාතුව බහුල වෙන්න බහුල වෙන්න ඒක සැහැල්ලු වෙනවා. අන්න ඒ වගේ ගතියක් තමයි මේ ලහුතා රූප වැඩි වෙනකොට අපේ කය සැහැල්ලු වෙන ගතියක් ඇති වෙන්නේ. ඒතර ලහුතා රූපය කියන්නේ වායෝ ධාතුව කියන එක නෙමෙයි. වායෝ ධාතුව කියන්නේ වෙනම රූප කොටාශයක්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන වායෝ රූපය භූත රූප වලින් එකක්නේ. ලහුතා රූපය වෙනම එකක්. එතකොට අපි උදාහරණයක් හැටියට මේ කිව්වේ අර බැලුමට වායුව පිරෙව්වහම ඒක සැහැල්ලු වෙන්න වගේ අපේ රූප කොටාස සැහැල්ලු කරන ගුණයක් තමයි ලහුතා රූපයෙන් ඇති කරන්නේ. මොදුතා රූපයෙන් කරන්නේ අපි මැටි වලට එහෙම නැත්නම් පස් වලට හොඳට වතුර දාලා ඒක පදම් කළන් පස්සේ ඕන ඕන පැත්තට හරවන්නට පුළුවන්කම ඕන නිර්මාණයක් කරන්නට පුළුවන්කම තියෙන ඒක පදම් කළාම අන්න වගේ මොදු ගුණයක් මොලොක් ගුණයක් ඇති කරන රූප කොටාසවල එතකොට ඕන හැටියට කය හසුරවන්න පුළුවන් පීඩාවක්. ඒතර නොදුගුණේ නැති වුනහම තමයි අතපය දිගාරිනකොට තද පීඩාවක් ඇතින. දැන් විශේෂයෙන් ඔය ආතරයිටිස් වගේ රෝග ආබාධ හැදුනහම මේ හන්දිවල දිගාරින්න බැරි, නමන්න බැරි තද බල වේදනා පීඩා ඇති වෙනවා. ඒතර ඒව යන මෘදු ගතිය නැහැ. පිටින් අල්ලලා බැලුවා වුණත් තද වෙච්ච, හිර වෙච්ච ගතියක් දැනෙනවා. එතකොට මේ මුදුත රූප බහුල වෙනකොට අර රෝගී තත්ත්වයන් සමනය වෙලා ඊටාම පහසුවෙන් ශරීරය හසුරවන්නට පුළුවන් ගතියක් ඇති වෙනවා. කර්මන්නේ කියලා කියන එකට කාර්යෙහි යෙදවිය හැකි කියන අර්ථය තමයි කර්මන්නේ කියන්නේ. එතකොට ඒ කාර්යයේහි පහසුවෙන් යොදවන්න පුළුවන් ගතියක් රූප කොටාසවල නිර්මාණය කරනවා සුදුසු ආහාර පාන ගැනීමෙන් ඖෂධ පරිහරණය කිරීමෙන් හොඳට ව්‍යායාම කිරීමෙන් එතකොට තෙල් බෙහෙත් ගැල්වීමෙන් ජල කිරීමෙන් ආදී මේ විවිධ කයට කරන සත්කාර අන මුදුතා රූප බහුල වෙනවා. එතකොට මේ සිත ගැන කාරණයක් නෙමෙයි මේ කය ගැන කාරණේ. ඒ කයේ ඇති වෙන මුදුතා ගුණය අපිට උදව් වෙනවා අර කායපස්සද්ද චිත්තපස්සද්ද කියන චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව උපදවන්නට ඒ අපට උපකාර වෙනවා. ඊළඟට කම්මඤ්ඤත රූපය ගැනත් පැහැදිලි කරනවා. අපත්‍යහාර සේවනාදී සමහර විට ශරීරයේ වාතය කිපේ. ඒන් ශරීරය වෙවුලන්නට පටන් ගන්නවා. ඇඟ වෙවුලන තැනත්තා යන කල්හි ඔහුගේ পায় තබන තැනට නොපැමිණ අන් තැනකට පැමිණේ. එයින් සමහර විට ගල් මුල් වල පැකිලි වැටේ වැටේ. තැඹූ පයද මනාකොට බිම පිහිටා නොතිබේ. එබැවින් ඔහුට යම් කිසිවක ආධාරයක් නැතිව සිටිය හැකි නොවේ. යම් කිසිවක් අතටගත් කල්හි එය අතින් ගිලිහි වැටේ. අකුරු ලිවීම ආදී සියුම් වැඩක් කරතොත් එය අත ගැස්සීමෙන් නරක් වේ. දොස් කිපීමෙන් ඇති වූ ඒ අප්පා ආදී වැඩවලට අයෝග්‍ය භාවයට අකර්මණ්‍ය භාවයයි කියනු ලැබේ. වැඩට අයෝග්‍ය වූ ශරීරය ඇති තැනැත්තා ඒ දොස් කෝපය නසන ආහාර බෙහෙත් ආදිය සේවනය කළ කලෙහි නැවත ශරීරයේ ක්‍රියාවන්ට යෝග්‍ය වේ. හොඳින් ක්‍රියාවෙහි යෙදවිය හැකි වේ. එය සිදුවන්නේ නැවතේ ශරීරයේ ක්‍රියාවන්ට යෝග්‍ය වූ පුද්ගලයාට පාලනය කරගත හැකි වූ රූපයන් පහළ එසේ වූ කලෙහි ශරීරය කර්මන්නේ වූයේයි කියනු ලැබේ. අකර්මණ්‍යතාව නැති කරන ආහාර බෙහෙත් ආදී සේවනයෙන් පසු ඇති වූ රූපයන්ගේ ක්‍රියාවන්ට යෝග්‍ය වන සේවනයෙන් පසු යෝග ක්‍රියාවන්ට යෝග්‍ය වන ස්වභාවය කම්මඤ්ඤතා රූපය. එය සමග ලහුතා මුදුතා දෙකද ඇතිවේ. එහෙත් ඒ අවස්ථාවේදී ප්‍රකට වන්නේ කම්මඤ්ඤතා රූපය. ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන තුන වැඩ කිරීමේදී හා ඉරියව් වෙනස් කිරීමේදී දක්නා ලැබෙන භූතයන්ගේ ආකාර විශේෂයක් වන බැවින් ඒවට විකාර රූපය කියනවා. එතකොට දැන් මේ කියන ලහුතා මුදුතා සම්මඤ්ඤතා කියන මේ රූප තුන මේ රූප තුන බහුල වීමත් එක්කලා තමයි අපේ ශරීරයේ සැහැල්ලු බව, ක්‍රියාශීලී බව, ක්‍රියාවෙහි යෙදවිය හැකි බව, අර දඩබ්බර ගතිය නැති වෙලා නවන්න දිගාරින්න අපහසුතාවයක් නැතිව, බර නැතිව තාම සැහැල්ලුවෙන් අපට කටයුතු කරන්නට පුළුවන් හැකියාව ඇති මේ රූප කොටාස තුන බලවත් වීම හේතු කොටගෙන. දැන් එතකොට බොජ්ජංග ධර්ම වැඩිීමේදී ප්‍රනීත භෝජන වළඳන බවය කියන මේ කාරණයෙන් අර ප්‍රණීත ආහාරවල අවශ්‍යතාවය දක්වන්නේ මෙන්න මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන යෝග්‍ය වූ රූප කොටාස නිර්මාණය කිරීමට ඒ ආහාර පාන සහාය වෙන නිසා. ඒ නිසා ඒ தත්වයට කයපත් වෙනකොට කායපස්සද්දි චිත්තපස්සද්දි කියන අර චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව ඇති කරන්නට වඩා පහසුවක් ඇති වෙනවා. ඒ නිසා එය පස්සද්දි සම්බොජ්ජංගය එහෙම නැත්නම් චිත්තචෛසිකයන්ගේ සැහැල්ලු බව ඇති කිරීමේ සාධකයක් හැටියට අට කතාවේ දක්වලා තියෙනවා. ඊළඟට දෙවැනි කාරණේ දැන් අතර කරුණු හතක් කියවනේ ප්‍රණීත භෝජන වළඳන බවය, සැප ඇති ඍතු ගුණ සේවනය කරන බවය. දැන් මේකත් වරද්ද ගන්න පුළුවන් කාරණයක්. දැන් අපිට ගාක් දාඩිය දානකොට භාවනා කරන්නත් අමාරුයි හිත සංසුන් වෙන්නෙත් නැහැ. හැබැයි හොඳට වාතාශ්‍රය තියෙන දැන් වර්තමාන කාලේ හැටියට නම් අපි හිතමු ටිකක් වෙහෙස ඇති වෙලාවක අපි ෆෑන් එකක් දාගන්න පුළුවන් නම් එහෙම නැත්නම් වායු සමන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් අපට මානසික තත්ත්වය මොකක් වුණත් අපට කයට හුඟක් සැහැල්ලු ගතියක් දැනෙන්න ගන්න. හොඳ සුව පහසු ගතියක් දැනෙන්න ගන්න. එතකොට මේ සුව පහසු බව චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්න මානසික සැහැල්ලු බව ඇති කරන්න අපට ප්‍රත්‍ය වෙනවා උදව් වෙනවා දැන් මේකෙන් අදහස් කරන්නේ ඒ හොඳ ආහාර අනුභව කිරීම ඊළඟට ඍතු ගුණ සමනය වීම කුසල් උපදවන්න පමණයි හේතු වෙන්නේ කියන එක නෙමෙයි ඒ කය හොඳට සැහැල්ලු වීම පහසු වීම කර්මන්නේ වීම ප්‍රණීත ආහාර ගැනීම මේ ඍතු ගුණ ආදිය යහපත් වීම තුල කෙනෙක් අකුසලයට නැඹුරු වෙන්න උනත් පුළුවන්. ඒ ඒ දැන් මේ මේ රූප කොටස අනිවාර්යයෙන් කුසලයට දායක වෙනවා පමණක් කියන එකක් නෙමෙයි මේකෙන් කියන්නේ. මේ කියන්නේ ප්‍රත්‍ය වෙන කාරණා. අර මානසික සැහැල්ලු බව සංහිඳියාව ඇති කරගන්නට මේ කියන කායික தත්වයන් අපට උදව් කරගන්න පුළුවන්. දැන් අපි බොහෝ අවස්ථාවල කතා කරනවානේ අපිට කොච්චර හොඳ සාධක ලැබුණා වුණත් අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් එක්කනේ යහපතක් කරගන්නවද අයහපතක් කරගන්නවද කියලා තීරණය වෙන්නේ. දැන් ධනය සම්පතක්. හැබැයි හැම කෙනාටම ධනය සම්පතක් වෙන්නේ නැහැ ධනය විපතක් කරගන්න අවස්ථාවක් තියෙනවා. රූපය සම්පතක්. හැබැයි සමහරුන්ට රූපයම විපතක් වෙනවනේ. එතකොට ඇයි ඒවා පාවිච්චි කරන විදිහ, ඒවා යොදා ගන්න විදිහත් එක්කලා. අන්න ඒ වගේ මේ ප්‍රනීත භෝජන වැළඳීම සැපෑති ඍතුගුණ සේවනය කරන බව ඒවා අපට අර මානස කායික මානසික සැහැල්ලු බව ඇති කරගෙන ගුණධම් වඩන්නට සහයක් වෙනවා. හැබැයි වෙනත් පැතිවලට ඒවා ඕනනම් යොදා ගන්න බැරි කමක් නැහැ. එහෙම යොදන්න පුළුවන්. නමුත් මේ කාරණා අපට ಗುಣධම් වඩන්න සහායක් කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන මේ කතා කරන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ දියුණු කරගැනීමේ උපාය මාර්ගයක් හැටියට භාවනාවට ගතසිත සැහැල්ලු කරගැනීමේ උපාය මාර්ගයක් හැටියට සාධකයක් හැටියට සලකාගෙන මේ කරුණු සේවනය කිරීම ගැනයි මේ කතා කරන්නේ. දැන් අපි ආහාර අනුභව කරනකොට ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතුයි. ආහාරය කය පවත්වන්නට හේතු කය ශක්තිමත් කරන්න, කර්මන්නේ කරන්න, භාවනාවෙහි යොදවන්න, සීලාදී ගුණධර්ම වඩන්න ආහාරය උදව් වෙනවා. හැබැයි ආහාරයේ ප්‍රණීත බව සහ ඒකට තියෙන රුචිකත්වය කෙලස් වඩවලා අපි වෙනම පැත්තකට ගෙනියන්න හේතු වෙන්න පුළුවන්. ඒ தත්ත්වය වළක්වන්න තමයි මම මේ ආහාරය වළඳන්නේ සෙල්ලම් පිණිස නොවේ මද වැඩිම පිණිස නොවේ එතකොට මේ වෙනත් ශරීරය සරසන්නට නෙමෙයි මේ කුසගිනි වේදනා නැති කරගෙන අභිනව වේදනාවන් ඇති කරගන්න නැතුව ඒ කියන්නේ බඩ තද වීමෙන් වැඩිපුර ආහාර ගැනීමෙන් ඇති වෙන අමතර වේදනා ඇති කරගන්න නැතුව මගේ මේ Brahmachari සීලය ආරක්ෂා කරගෙන ගුණධම් වඩලා නිවන් දැක ගන්නට ප්‍රතිපත්ති පුරන්නටයි මේ ආහාරය අනුභව කරන්න කියන අවබෝධයේ දැක්ම ඇතිව ආහාර අනුභව කරොත් තමයි ඒතනත්තාට එය කුසලය සඳහා ගුණ නුවණ වැඩි වීම සඳහා හේතු වෙන. ඉතින් අන්න ඒ වගේ පදනමකයි මේ කතාව කියන්නේ. ප්‍රණීත භෝජන වළඳන බව සැපෑ තීර්ති ගුණ සේවනය කරන බව ඊළඟට සැප වූ ඉරියව් සේවනය කරන බව සැප වූ ඉරියව් සේවනය කරන බව කියලා කියන්නේ අර දැන් අපේ කය අපි හිතමු කකුල් නමාගෙන ඉන්නකොට ගොඩාක් තද වෙලා වේදනා ඇති වෙනවා පීඩා ඇති වෙනවා එතකොට එක එක දිගටම හිටගෙන ඉඳලා පීඩා ඇති වෙනවා. එතකොට අපිට වාඩි වුණාම යම් සැහැල්ලු බවක් ඇති වෙනවා. ඇඳක හාන්සි වුණාම යම් සැහැල්ලු බවක් ඇති වෙනවා. ටික වෙලාවක් සක්මන් කළාම සැහැල්ලු බවක් ඇති වෙනවා. ඒ නිසා තමයි සතර ඉරියව්වම පැවැත්වීම අවශ්‍යයි කියලා දේශනා කරන්නේ. ඉරියව් පැවැත්වීම කය හොඳින් පවත්වා ගන්නට උපකාරයක් වෙනවා. එතකොට ඉරියව්වක බොහෝ වේලාවක් ඉඳීම තුළ ඇතිවෙන වෙහෙස පීඩාව සංසිඳවා ගන්නට සැප පහසු ඉරියව් පරිහරණය කියන. එතකොට ඒකත් අර අර්ථයෙන් ඕන දකින්න කය සුව පහසුවෙන් පවත්වන්න හොඳ සුවදායක ඉරියව් පවත්වගෙන අපි කාමච්ඡන්දේ වැඩි කරගන්නවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ ಗುಣධම් වඩන්නට යෝග්‍ය ආකාරයේ සුවදායක ඉරියව් පරිහරණය කිරීම ගැන. ඉතින් එක ඉරියව්වක ඉඳලා අපට ඇති වෙන ඒ කාය දරතාදී අපට මානසික ඒකාග්‍රතාවයෙන් සංහිඳීමෙන් සමනය කරගන්න පුළුවන් ස්වභාවයකුත් තියෙනවා. මනස දියුණු කිරීමේදී. ඒතර මේ කියන්නේ මේ මානසික සහය ඇතිව හෝ එහෙම නැත්නම් ඉරියව් වෙනස් කිරීමෙන් හෝ ප්‍රණීත ආහාර වැළඳීමෙන් හෝ බෙහෙත් වැළඳීමෙන් හෝ ව්‍යායාම කිරීමෙන් හෝ ඒ කවර කාරණයකින් හෝ මේ తত্ত্বය ඇති කරගත්තොත් අපට ඒක උදව් කරගන්නට පුළුවන් මානසික සංහිඳියාව. ඊළඟට මධ්‍යස්ත ප්‍රයෝග ඇති බවයි. මධ්‍යස්ත ප්‍රයෝග ඇති බව කියලා කියන්නේ දැන් සමහර වෙලාවට අපි වැඩක් කරන්න ගියාම කය තියෙන සම්පූර්ණ වීර්යය යොදලා ඒක කරන්න උත්සාහ කරනවා. එතකොට මාංශ පේශි ඇදෙනවා. ඊළඟට යම් යම් ආබාධ ඇති වෙනවා, තුන්දොස් කිපෙනවා. එතකොට ඒ ප්‍රමාණ අතික්‍රාන්තව ඒකට කියනවා අතිධාවනයයි කියලා. ඒ අතිධාවනකාරීව යම් යම් කටයුතු කරන්න ගියාම අපේ කයේ සැහැල්ලු බව නැති වෙනවා. දැන් අපි හිතමු වැඩ වැඩි වෙච්ච වෙලාවක අපි වේගෙන් වැඩ ටිකක් කළාම ටිකක් වෙලා යනකොට අපිට දැනෙනවා නිකන් කය ඇතුළ ගැහෙන්න ගන්නවා. එතකොට කය සංසිඳිලා නැහැ, සංසුන් නැහැ. හැත්තකට ගිහිල්ලා වාඩි වුණත් ඇතුළ අර මේ ඇතුලේ මේ වතුර නටන්න වගේ අපිට දැනෙන්න ගන්නවා ඇතුලේ මාංශ පේශිවල නලියන ගතිය. ඒ මොකද අර මධ්‍යස්තව නෙමෙයි කටයුත්ත කරලා තියෙන්නේ. ඒ ඒ සඳහා කායික උත්සාහය ප්‍රමාණ අතික්‍රාන්තව යොදවන. එතකොට එහෙම නැත්තම් උදාසීන වෙලා අලස වෙලා අතපය හොල්ලන්නේ නැතුව එකම තන එහෙමම පවතිනවා. ඒතර එහෙම පැවතුනා වුණත් කය සැහැල්ලු වෙන්නේ නැහැ. අර වීර්‍ය ප්‍රමාණ අතික්‍රාන්තව යෙදුවත් සැහැල්ලු වෙන්නේ නැහැ. දැන් ආනන්ද හාමුදුරුව රහත් වීම සඳහා භාවනා කරද්දී උන්වහන්සේ මානසික උත්සාහය අධිකව යොදවනවා. එතකොට මානසික උත්සාහය අධික වේදීමේදී අර අවශ්‍ය විදිහට ඉන්ද්‍රිය සමතාවය ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට මධ්‍යස්ත ප්‍රයෝගය ඇති බවයි. නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කරන බවයි. එතකොට දැන් අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ආකල්ප ස්වરૂපයන් අපට වහා බෝවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් සති සම්පජඤ්ඤයෙන් තොර වෙච්ච ගමන් අපි අර ස්වરૂපයන් අපට බෝ වෙන්නට ගන්නවා. බාහිර හැසිරීම්, කතා විලාසය, සිතුම් පැතුම් ආකල්ප මේ හැම එකක්ම පුද්ගලයන්ට බෝ වෙනවා. ටික කාලයක් ඇසුරු කරලා. අපි නොදැනුවත්වම ඒ වගේ වචන කතා කරන, ඒ වගේ හැසිරෙන්න අපි පෙළඹෙනවා. ඉතින් ඒ නිසා නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කිරීම, සංසුන් කය ඇති පුද්ගලයන් සේවනය කරන බව, පස්සද්ද සම්බොජ්ජංගයට නැමුණු බර වුණු සිත් ඇති බව. පස්සද්ධි සම්බොජ්ජංගේ දියුණු කරන්න ඕන කියන අදහස. ඒ කියන්නේ හිතන ගතිය, ඒ කියන්නේ උනන්දු වෙන ගතිය. ඊළඟට අර කලින් සැහැල්ලු බව ඇති වෙච්ච අවස්ථා සිහි කරන බව. එතනට මනස පමුණවන්නට වෑයම් කරන බව. එතකොට යන මේ කරුණු සත පස්සද්ධි සම්බොජ්ජංග හේතුන් හැටියට දක්වලා තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම කලින් ඇති වුණු මානසික සැහැල්ලු බව පිළිබඳව සිහිනුවණින් කල්පනා කිරීම ඊට අමතරව ප්‍රණීත භෝජන වළඳන බව සැපෑත ඍතුගුණ සේවනය කරන බව සැප වූ ඉරියව් සේවනය කරන බව මධ්‍යස්ත ප්‍රයෝග ඇති බව නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කරන බව සංසුන් කය ඇති පුද්ගලයන් සේවනය කරන බව පස්සද්ධි සම්බුද්ධංගයට නැමුණු බර වුණු සිත් ඇති බව කියන මේ ගුණාංග ඇසුරු කිරීම පස්සද්ධි සම්බොජ්ජංගේ දියුණු කරගන්නට එහෙම නැත්නම් දැන් පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා අපි වඩන්නට කලින් පස්සද්ධිය හඳුනා ගන්නට ඕන පස්සද්ධිය මොකක්ද කියන බව අපි පැහැදිලි කළා චිත්තචෛතසික ධර්මයන්ගේ සැහැල්ලු ශාන්ත වූ ප්‍රණීත වූ සිසිල් වෙන ගතිය එතකොට ඒ తত্ত্বය දියුණු කරගෙන ඊට පස්සේ එය නිවන ඉලක්ක කොටගෙන පුහුණු කිරීම තමයි පස්සද්දී සම්බොජ්ජංගයේ හැටියට දක්වන්නේ. ඉතින් ඒ කියන චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව ඇති කරගන්න කායික සැහැල්ලු බව කායික මෘදු බව අපට විශේෂයෙන් උපකාර වෙනවා. කාය දරත සංසිඳවලා කය සැහැල්ලු කර ගැනීම අන්න ඒ ගුණය ඇති කරන්නට අපට මේ අවශ්‍ය ආහාර බෙහෙත් වැළඳීම ඉරියව් පැවැත්වීම සුව පහසු කාලගුණ දේශගුණ තත්වයන් ආදී මේ හැම එකක්ම අපට උපකාර වෙනවා කුමක් නිසාද රූපය නාමයට ප්‍රත්‍ය වෙනවා නාමය රූපයට ප්‍රත්‍ය වෙනවා එතකොට දැන් මේකෙන් අදහස් කරන්නේ මේ බාහිර සාධක වලටම අපි මුල් තැන දිය යුතුයි කියන එක නෙමෙයි දැන් අපිට ප්‍රණීත ආහාර නැති නිසා දැන් මගේ මනස සංසුන් හොඳ පාරිසරික වාතාවරණයක් නැති නිසා තමයි දැන් මට භාවනා කරන්න බැරි. හොඳ මේ සත්පුරුෂය ඇසුරු කරන්න නැති නිසා තමයි දැන් භාවනා කරන්න බැරි. ඒ වගේම සුවපහසු ඍතුගුණ නැති නිසා සුවපහසු ඉරියව් නැත. ඒතර මෙහෙම කිය කිය අර බාහිර කර්ම වලටම මූලිකත්වයේ දීලා ඒව නැති නිසා තමයි ධම්මට භාවනා කරගන්න බැරි කියලා ඒව මත හිලව් කරලා පිරිහෙන්න නෙමෙයි මේ මේ කාරණා දක්වන්නේ. ඒ මේ කියන බාහිර සහයෝගය අපට ලබන්න පුළුවන් නම් වඩා පහසුයි වඩා ප්‍රසස්ත විදිහට මනස සැහැල්ලු කරන්න. මේ බාහිර සාධක ටික අපට ලැබෙන්නේ නැති අවස්ථාවේදී අපි වෑයම් කරන්න ඕන මානසික සාධකය මතු කරගෙන ඒ තුලින් කය සැහැල්ලු කරගන්න. ඒතර මානසික සාධකය වෙන්නේ මොකද්ද ප්‍රධාන සාධකය වෙන්නේ මොකක්ද අත්ති භික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ එතකොට ඒ චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව Tamanට ඇති වුණු අවස්ථා සිහිපත් කරමින් එය සිහියෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් ආවර්ජනා කරමින් ඒ తত্ত্বය මතු කරගන්නට උත්සාහ කිරීම තුළ අර බාහිර සාධක අඩු වුණත් අපට චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ සැහැල්ලු බව තුලින් ආපහු කාය දරත සංසිඳවලා කාය සැහැල්ලු කරන්න පුළුවන්. ඇයි? නාම ධර්ම රූප ධර්ම වලට බලපෑම් ඇති කරන නිසා. එතකොට රූපය නාමයට බලපෑම් ඇති කරනවා. නාමය රූපයට බලපෑම් ඇති කරනවා. ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා අපට රූප කොටස සැහැල්ලු කිරීම තුලින් මානසික සැහැල්ලු බවකට යන්නට පුළුවන් මානසික සැහැල්ලු බව ඇති කිරීම තුළින් රූප කොටාශයන්හි සැහැල්ලු බවකට යන්නට පුළුවන් මේ දෙපැත්තම සැහැල්ලු කරන ක්‍රමය හඳුනාගත්තන් පස්සේ අපට වඩා පහසුවෙන් කායික මානසික සැහැල්ලු බව ගොඩනගා ගන්න පුළුවන් ඒ දියුණු කරගත්තු ගොඩනගාගත්තු සැහැල්ලු බව අපි කොමක් සඳහාද පවත්වන්නේ විමුක්තිය ඉලක්ක කොටගෙන කෙලෙස් නැසීම සිත. අන්න ඒ ඉලක්කය ඇතුළු ඒ සැහැල්ලු බව පවත්වනකොට එය බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්නට පුළුවන්. හොඳයි එහෙමනම් අද අපිට එක කාරණයක් කතා කරන්න පුළුවන් උනේ කොහොම වුණත් මේවා අපි විශේෂයෙන් ටිකක් විශ්ලේෂණාත්මකව දැන ගැනීම වැදගත් වෙන නිසා මොකද අපිට ඉක්මනින් මේ මාතෘකාව නිම කරලා අලුත් මාතෘකාවකට යන්න ඕන කියලා එහෙම කලබලයක් නැහැ නියමයක් නැහැ. ඒ නිසා හැකිතාක් අපි කාල වේලා අරගෙන අවශ්‍ය පරිදි ඒවා සාකච්ඡා කිරීම වැදගත් වෙන නිසායි අද දවසේ මේ එක කාරණයක් පමණක් සාකච්ඡා කළේ. හොඳයි එහෙනම් ඒ ධර්ම විග්‍රහය ප්‍රමාණවත් වේවි කියලා හිතනවා. දැන් එහෙනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.